සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සතු සතු සතු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ අපේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතේ සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණයට පෙර ඇති කරගන්න ඕනේ. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන අද සෙනසුරාදා දිනයේ අපේ උරුමය පිළිබඳවයි. අපේ උරුමය පිළිබඳ අපි කතා කරන හුඟක් දවස්වල අපි ජයශ්‍රී මහබෝධින් වහන්සේ ගැන සාකච්ඡා කරා. හුඟක් දවස්වල කතා කරන්නේ නමුත් හුඟක් දවස්වල අපි කතා කරන්නේ ධර්මයේ පිළිබඳවයි. නමුත් අපි ජයසිරි මාබෝධින් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරා ඒ උරුමේ තියෙන වටිනාකම ධම්මපදය ගැන සාකච්ඡා කරා ත්‍රිපිටකය ගැන සාකච්ඡා කරා අපිට ලැබිලා තියෙන උරුමයන් විදිහට ඒ වගේ තව බොහෝ දේවල් විශේෂයෙන් අපිට අපේ මේ ජාතිය අපේ රට රැකලා දෙන්න කටයුතු කරපු වාරිය පුල සුමංගල ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිබඳව ඒ වගේ බොහෝ විද්වතුන් පිළිබඳවත් අපි සැරින් සැරේ සාකච්ඡා කරනවා. මොකද මම අද වර්තමානයේ ජීවත් වෙනවා. නේද? මම මේ වර්තමානයේ ජීවත් වෙන මේ රටේ අඩුම තරමින් මේ ලැබිලා තියෙන උරුමය උරුමයක් කරන්න මට මේ ලැබිලා තියෙන මට මගේ ජීවිතය වැටුනහම මේ රටේ මට ඉන්න තැනක් තියෙනවා සුරක්ෂිතව මේ වෙනකොට. ඒ සුරක්ෂිතව ඉන්න තියෙන තැන නිර්මාණය කරලා දෙන්න මේ උරුමය උරුම කරවන්න මට එහෙම නොවුනා නම් මට අද මෙහෙම ඉන්න බෑ. ඒ උරුමය උරුම කරවන්න බොහෝ දෙනෙක් විශාල පිරිසක් දායක වෙලා තියෙනවා අතිමහත් වූ පරාර්ථකාමී හැඟීමෙන්. හරිද? මේ ආසන්නයේම මේ රට රැකලා දුන්න ගෞරවනීය ආදරණීය රණවිරෝ කියලා කියන්නේ ඒ වගේ පිරිසක්. හරි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. අපිට ඔක්කොම අමතක වෙනවා හුඟක් ඉක්මනටම. අමතක වෙනවා අපිට මතකයි මේ ගත්තොත් මේ ආසන්න කාලයේදී වෙච්ච දෙයක් විදිහට අපිට හිතන්න පුළුවන් දෙයක් අවුරුදු විශාල ගාණක් ගියත් මේ වෙනකොට මට මතක් වෙන්න යෙදුනා ජනවාරි 31 වෙනි දින ඒ තමයි මහ බැංකුවට ප්‍රහාරයක් එල්ල වෙච්ච වෙලාවේ 40 ගණක් මිය පරලෝ යන්න තිබුණා. ඉතින් ඒ වගේ කාලයක් පොඩ්ඩක් හිතලා බලන්න අපි ජීවත් වෙච්ච එවැනි යුගයක කොළඹ රැකියාවට ආවේ විශේෂයෙන්ම හුඟක් අය ජීවිත අපේක්ෂාව අතහැරලා. ගෙවල් වල හිටියා හිටියේ බොහොම බයෙන්. කෙනෙක් හිතයි හාමුදුරුවෝ මේ අතීතයක් අල්ලන්නේ අතීතයක් ගැන කතා කරන්නේ එක්තරා පක්ෂපාතීත්වයකටද කියලා. හරි මම මේක සැරෙන් සැරේ සැරෙන් සැරේ කියනවා අද මුකුත් කතා කරන්න බෑ මිනිස්සුන්ට. අද කතා කරන්න බෑ උරුමයක් ගැන නැත්තම් මේ ආසන්න කාලේ වෙච්ච දේවල් ගැන කතා කරන්න බෑ. ඒ කතා කරන එක වහලා දාලා තියෙනවා. ඒ වහලා දාලා තියෙන්නේ කොහොමද? එහෙම කතා කරනවා නම් එක්තරා කණ්ඩායමකට පක්ෂවයි මේ කතා කරන්නේ කියන සිතුවිල්ල මිනිස්සු තුන සංවිධානාත්මකව ඇති කරලා තියෙනවා. ඒක කියලා ඉන්නම් කලින්ම හරිද? ලංකාවේ මේ වෙනකොට සිද්ධ වෙන මොනවා හරි දෙයකට අපි විරුද්ධව වෙනවා නම් උදාහරණයක් විදිහට ඔය පිටරටට මොන හරි විකුණන්න යනකොට හරිද ඒකට විරුද්ධ වෙනකොට ඒ විරුද්ධ වෙනකොට ඒ ඒක හරි ලොකු ගැටයක් ඒක හරි ලොකු මේ උගුලක්. ඒ උගුල තමයි අපි ඔක්කොමලා තේරුම් ගන්න ඕන දේ. ඒ තමයි මේ කරන දේවල් වලට විරුද්ධ වුණොත් තවත් අගතිගාමී පාර්ශයකට හෝ මොන හරි දෙයකට මේ සම්බන්ධේ යම් යම් වැරදි වුණා වෙන්න පුළුවන් කාගේ අතින් හරි නේ මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම කෙනෙකුට උදව් කිරීමක් කියලා විදිහට එහෙම වෙනත් පක්ෂයකට උදව් කිරීමක්. ඇත්ත කතා කරනකොට වෙනත් පාර්ශවයකට ඇදලා දාලා නින්දා කරන ස්වභාවයක් තියෙනවා මේ අහවලුන්ට මෙහෙම උදව් කරන්නයි මේ කතා කරන්න කියලා. ඒකෙන් වෙන්නේ මොකද්ද? හුඟක් මිනිස්සු ඇත්ත කතා කරන එක නවත්තලා දැම්මා. එක්කෝ ඒක ಜಾතිවාදියක් කියලා කතා කරා නැත්නම් ඒක යම්කිසි පුද්ගල වාදයක් කියලා කතා කරලා අර Tamanට ඕන දේ කරගන්න අවශ්‍ය සූක්ෂම උපක්‍රම යොදලා දෙන හින්දා රණවිරුව ගැන කතා කරන්න කැමති නෑ හුඟක් අය. මේ මෑතක අපි එක්තරා උත්සවයකදී යෝජනා කරපුවා රණවිරුවන්ට මේ උපහාරයක් පිණිස කියන එක උපහාරයක් වේවා කියන වචනේ පාවිච්චි කරමු කියලා අපි නොහිතන පිරිසක් ඒක ප්‍රතික්ෂේප කරා නෑ ඒක දැන් ඕනේ නෑ. ඒක උතෝර දැන් මේ සංහිඳියාවට ප්‍රශ්නයක් කරනවා කියලා. සංහිඳියාව කියලා එකක් හදාගෙන ඒ ඒ ඒ සංහිඳියාව කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. සංහිඳියාව ඇති වෙන්න නම් ධර්මානුකූල ජීවිතයක් සකස් වෙන්න ඕනේ. එහෙම නැති සංහිඳියාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපේ උරුමය කියන එක අපිට උරුම වෙලා තියෙන්නේ අපේ අපිට ආගමක්, ජාතියක්, සංස්කෘතියක් උරුම වෙලා තියෙනවා. ඒ උරුම වෙලා තියෙන සංස්කෘතිය සකස් වෙන්න සංස්කෘතිය කියලා කියන්නේ අපි හිර වෙලා තියෙන සංස්කෘතියක් තියෙනවා. අපි ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක යම්කිසි ප්‍රමාණයකට හිර වෙන්න ඕනද නැද්ද? යහපත් දෙයට හිර වෙන්න ඕනද නැද්ද? යහපත් දෙයට හිර වෙන්න ඕනේ. ඒකට කියන සංස්කෘතිය කියලා. මම මෑතකත් මතක් කරපු තව දෙයක් දැන් මතක් කරන්නම්. මේකේ ආය ආය මේවා අපි කරන දේ හරියට නුවණින් බලලා කරන්න ඕන. අපි නිඳා කරන්න ඕනේ වැරදි කරන අයට. කාන්තාවට විමුක්තියක් ඇති වෙන්න ඕනද නැද්ද? කාන්තාව විමුක්තියක් තියෙන්න ඕනද නැද්ද? කාන්තාවට නිදහස තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඇත්තම කියනවා නම් සමතැන්හිලා වැඩ කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒක හිතා හිතා හොඳ දෙයක් නේද? කරට කර පිරිමිත් එක්කම එකට වැඩ කරන්න පුළුවන් නම් ඒ කට්ටියට නිදහසේ ඒක එහෙම වෙන්න ඕනේ. ඒක මානසික අයිතිවාසිකමක්. ඒක අවිවාදයෙන් පිළිගන්න බුදුරජාණන් වහන්සේවත් ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ කට්ටියට වැඩ කරන්න පුළුවන්. ඒ කට්ටිය නිවන් දකින්න පුළුවන්. හැමදේම කරන්න පුළුවන්. එතකොට අන්න ඒක පටලවා ගත්ත එක්තරා කාන්තාව පිරිසක් කියනවා ස්ත්‍රියට සමායතින් ලබා දෙන්න ඕනේ ඒකින්ද තැබෑරුමට ගිහිල්ලා මත්පැන් ගන්න අවසරය ලබා දෙන්න ඕනේ කියලා. හරි මම මේ කියන්නේ මේ වගේ තකතිරු දේවල් ගැන අපි නිවැරදි දැක්මකට එන්න ඕන බෞද්ධ විදියට. එතනදී කොහොමද සමායතේ ඉල්ලන්න ඕන? හොඳයි. මත්පැන් පාවිච්චි කරනවා කියන්නේ ඒක වර්ධනයක්ද පිරිහීමක්ද? හා එහෙනම් මේ ඉල්ලන්නේ මොකද්ද? කාන්තාවන්ට පිරිහෙන්න තව අවස්ථාවක් දෙන්න කියලා. කාන්තාවන්ට බාරයකට ගිහිල්ලා අරක්කු ගන්න බැයි නම් පිරිමින්ටත් බැරි වෙන්න ඕනේ කියලා නේද? පිරිමිනින්වත් බේරගන්න තමයි එහෙනම් සමතත්වය සමතත්වය ගන්න බලන්න ඕන යහපත් දෙයටයි. නේද? අයහපත් දෙයට සමතත්වය ඉල්ලන සිතක් තියෙනවද? කාන්තාවන්ට බාහිරයකට ගිහිල්ලා මත්පැන් ගන්න බෑ කියලා කියලා තියෙන එක කාන්තාවට ලබා දීලා තියෙන විශේෂ වරප්‍රසාදය සමාජයේ විසින්. හරි විදිහට නම් පිරිමි ඉල්ලන්න ඕනේ. අපිටත් ඒ අයිතිය ලබා දෙන්න ඒ කට්ටියට තහනම් කරන්න කියලා ඉල්ලන්න ඕන හරි විදිහට නම්. ඒතර මේ කන පිට පෙරලෙන්නේ ඇයි? ධර්මයෙන් පෝෂණය වෙන්නේ නැති හින්දා. ධර්මය මොකද්ද කියලා දන්නේ නැති හින්දා. ඒක හින්දා අපිට ලැබිලා ඔය තැන්වලදී අපේ පින්නත් නේ අපිට ලොකු ගැටලුවක් එනවා. ඒ ගැන ගැටලුව තමයි මොකද්ද හරි කියලා හොයාගන්න බැරි වෙන එක. හරි? මොකද්ද හරි කියලා හොයාගන්න බැරි වෙනකොට ඒක තේරුම් ගන්න අපි ලෝකෙම අවබෝධ කරගත් උත්මයේගේ පිහිට නැත්නම් ඒ එතන කියලා තියෙන්නේ මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ. හැම වෙලෙම අපිට උරුම වෙලා තියෙනවා යහපත් දේ තෝරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. අන්න ඒ අනුව අපිට පුළුවන් අපේ ජීවිතවලට ඒවා එකතු කරගන්න එකතු කරගෙන අපි නිබඳව ධර්මය ගරු කරන පිරිසක් බවට පත් වෙන්න ඕන හැම වෙලෙම අපි ගෞරව කරන්න ඕන ධර්මයට ගෞරව කරනවා කියලා කියන්නේ මොකද්ද? දැනට තියෙන සංකල්ප තමයි ගෞරව කරනවා කියලා කියන්නේ වැඳලා පුදලා නේද මල් තියලා පහන් තියලා ඒක විතරක්ද ගෞරවය කියලා කියන්නේ නෑ ඒක නෙවෙයි ගෞරවය කියලා කියන්නේ ඒ ධර්මය තුලින් හැම දෙයක්ම දකින්න පුරුදු පුහුණු වෙන එක. එතකොට දැන් අපි සූදානම් වෙන්නේ මේ සතිය පුරාවටම කතා කරපු කාරණාවටම මම චුට්ටක් අවතීර්ණ වෙන්නයි යන්නේ. හේතුව තමයි මේක කොච්චර ලොකු උරුමයක්ද කියලා තේරුම් කරවන්න ඕන හින්දා අපි මේ ධර්ම කාරණාවත් එක්කම මේ ධර්මයේ අපිට ලැබිලා තියෙන උරුමය මොකද්ද කියලා විස්තර කරගන්න ඕනේ. එතකොට තමයි මේ වටිනාකම තේරෙන්නේ. ශාසනය රැකෙන්න ඕන කියන එක තේරෙන්නේ. ශාසනය රැකෙන්න නම් ශාසනය ගැන අතිමහත් වූ කැක්කුමක් තියෙන ලොවෙහි ඉන්න පළවෙනි જાතිය මොකද්ද? වෙන කවුරුවක්වත් නැහැ හොයාගන්න සිංහල මිනිස්සු ටික. එහෙනම් දකින දකින තැනක පින්නත් නේ සිංහල මිනිස්සයාට අපේ හිතවල ගෞරවයක් උපදින්න ඕනේ. ඇයි? මේ ඇතුලේ තියෙන ලේක කියන්නේ බුද්ධ ශාසනය රකින්නයි. ඒක තියෙනවා අපේ මිනිසුන්ගේ මොන තරම් නෑ කිව්වත් ඒක තියෙනවා. එහෙනම් සිංහල ජාතිය ඒකරාශී කරගත යුතු වෙන්නේ ඇයි? අපි මේ රටේ රටේ මම ධර්ම කරුණට යනවා බය වෙන්න එපා මේ ටික කියලා ඉවර වෙලා මේ රටේ අපේ ඉන්නවා නොයේකුත් සංස්කෘතීන් නොයෙකුත් භාෂා නොයෙකුත් එක එක එක එක උපක්‍රම පාවිච්චි කරන මිනිස්සු. අපි කවදා හරි පැහැදිලිවම ඔක්කොමලා එකමුතුව ජීවත් වෙන්න ඕනද නැද්ද? ඒක තමයි ලාංකීය දියුණුව කියලා කියන්නේ. ලාංකික දියුණුව කියලා කියන්නේ ඒක. මම මෙයාට මෙහෙම කියන්නම්. පවුලේ ඉන්න කට්ටියට එකමුතු වෙන්න බැරුව අනිත් පවුල් වල අයත් එක්ක එකතු වෙලා අපි ඉඳීද? යම්කිසි පවුලක ඉන්න කට්ටියට එකතු වෙන්න බැයි නම් පිටස්තර පවුල් එක එකතු වෙලා සමගියෙන් ජීවත් වෙන්න කිව්වොත් වෙයිද? වෙයි වෙයි. දවස් කීපයක්. එහෙනම් පටන් ගත්ත ගමන් ඉදී දවස් කීපයක්. හැබැයි ටික දවසකින් ඇයි? Tamange එකම තියෙන මිනිසුන්ටත් එකමුතු වෙලා ඉන්න බැහැ නේද? එහෙනම් අපිට ඕන නම් ලංකාව එකමුතු මිනිස්සු බවට පත්කරනද? හරිද? අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? සිංහල මිනිස්සු ටික එකමුතු වෙන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? සිංහල මිනිස්සු ටික එකමුතු වෙන්න පුරුදු වුණොත් සිංහල ජාතිය එකමුතු වෙලා අන් අයට අත දික් කරන්න ඕනේ. ඔන්න අපි එකමුතු වෙලා ඉන්නවා. දැන් එනවා. නේද? මට මතක හැදියා 2012 ජනසංගණනය අනුව 70 ගණක් ඉන්නවා සිංහල සිංහල බෞද්ධ. හරිද? නමුත් මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? වේගෙන් අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන යන එකේ තියෙන භයානක අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීම තමයි ළමා පරපුර අඩු වෙගෙන යනවා. හරිද? නමුත් දන්නවද සමහර මැද පෙරදිග රටවල් තියෙනවා ස්වජාතිය 120යි. හරිද? හැබැයි අන්‍ය ජාතිකයෝ ඊට වැඩිය ඉන්නවා ඒ රටේ. හැබැයි හිටියට සම්පූර්ණ පරිපාලනය ඒකට අරගෙන යන්නේ ඉතා සාර්ථකව හැමෝටම එක වගේ ඉන්න පුළුවන්. හැමෝටම එක ඔකොටම එක නිදහස තියෙන ඉන්න පුළුවන් ඒ රටේ ජාතිකයින්ට. ඒ කියන්නේ රටේ පුරවැසිභාවය ලබාගෙන තියෙන අයට හැබැයි ප්‍රශ්නයක් නැහැ මේ කට්ටිය මේක කරගෙන යනවා අපරකට. ඒ මොකද ඒ ජාතිය ඒ රට පිළිබඳව තියෙන හැඟීම වැඩිපුර තියෙනවා ඒ අයට. ඒකින්ද ලාංකීය කියන සංගමය සකස් කරගන්න නම් සිංහල ජාතිය එකමුතු වෙලා මුල් වෙලා මොකද කරන්න ඕනේ? අනිත් අයට එන්න කියන්න ඕනේ ඉස්සරහට. හරි දැන් එකමුතු වෙලා ඉමු. මේ ක්‍රමයට තමයි ඉන්න ඕනේ කියලා මේක යුද්ධයෙන් දිනපු රටක්. යුද්ධයෙන් දිනපු වෙලාවක පුළුවන්කම තියෙනවා පින්නත් නේ හරි දේ පරාක්‍රමයෙන් ක්‍රියාත්මක කරන්න. හරිද? ඒ පරාක්‍රමයෙන් ක්‍රියාත්මක කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. මේ මේ කට්ටිය ඔක්කොම හැමදේම පටලගෙන තියෙන්නේ. පරාක්‍රමය කියලා කියන්නේ බලෙන් ක්‍රියාත්මක කරවන්න ඕනේ. නිවැරදි දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුෂ්ටයාට වචන නැහැ කියලා. දුෂ්ටයාට යහපත් ක්‍රියා නැහැ. හොඳ නරක නැහැ කියලා අපි කියන්නේ ඒක තමයි මේ දේශනා කරන්නේ. දුෂ්ටයාට හොඳ නරක නැහැ. හරිද? දුෂ්ටයාට හොඳ නරක නැත්තම් දුෂ්ටයා ළඟට ගිහිල්ලා බණ කියලා හරියනවද? දුෂ්ටයා කියන්නේ හරියට සුනකයෙක්ගේ මානසිකත්වය තියෙන කෙනෙක් වගේ. සුනකයා ළඟට ගිහිල්ලා අනේ ඔයා දඟලන්න එපා. ඔයා මේ <laughs> මෙහෙම ඉන්න මෙහෙම ඉන්න කිව්වට හම්බෙන්නේ. එයා පාලනය කරන්න නම් මොකද කරන්න ඕනේ? එක්ක බඳින්න ඕනේ, එක්ක එලවන්න ඕනේ. නේද? එයා රිදවන්න ඕනේ. ඒක රිදවන්නේ වෙන මොකටවත් නෙවෙයි. මෙතන නරක දෙයක් සිද්ධ වෙන හින්දා. ඒකද අපි හොඳට මේ සංකල්පය තේරුම් ගන්න ඕනේ. සිංහල මිනිස්සු අනිවාර්යයෙන්ම එකමුතු වෙන්න ඕනේ. එකමුතු වෙන්නේ ගහමු කොටමු මරමු කියන තැනටවත් අනිත් ජාතින්ට පීඩා කරන්නවත් නෙවෙයි කියන එක අතුලාන්තයෙන් සත්‍යවාදීවම. ඉතා සත්‍යවාදීව නිකන් නෙවෙයි. ඉතාම සත්‍යවාදීව අපි තේරුම් අරන් තියෙනවා අපි එකමුතු වෙන්න ඕනේ. කොන්දේසි විරහිතව එකමුතු වෙන්න ඕනේ. එකතු වෙන්නේ හැබැයි අනිත් කට්ටිය විනාශ කරන්න නෙවෙයි කියන එක තැන ඉන්න ඕනේ. ඉතින් ඒ ඒ ඒ විදේශීයව තියෙන බලවේගයන් යටපත් කරගන්න නම් අපි එකමුතු වෙන්න ඕන. හරියට මෙන්න මේ වගේ මේක සමාජගත කරන්න හැම වෙලෙම සමාජකරගත යුතු දෙයක් තියෙනවා. අපේ පවුල් දෙකක් අපේ පවුලේ ඉන්න සහෝදරයෝ දෙන්නේ කියලා හිතන්නකො අයියෙකු මල්ලියෙකු ගෙදර ඉන්නවා දෙන්න රණ්ඩු වෙනවා උදේ. රණ්ඩු වෙලා ඉන්නකොට රෑ තාත්තට අසනීප වෙනවා. දැන් කතාවත් කරන්න මූණවත් දිහා බලන්න නැති ඉන්නවා. ඊළඟට තාත්තට අසනීප වුණොත් මොකද කරන්නේ? දැන් දෙපැත්තෙන් උස්සලා වාහනේට දාගන්න වෙනවා. නෑ නෑ මං අල්ලන්නේ නෑ මං මං ඔබත් එක්ක තරහයි කියලා එහෙම ඉන්නවද? නෑ. දෙන්නගේ තරහ එකපාරටම නැති වෙලා ගිහිල්ලා වෙනත් ලොකු ප්‍රශ්නයක් ආපුවාම නිකම්ම සමග වෙනවා. අපේ මිනිස්සුන්ට හොඳට තේරෙනවා නම් විදේශීය රටවල් අපිට මොකද්ද කරන්න හදන්නේ කියලා. පින්නත් නේ මේ අය සමහරට හිතයි හාමුදුරුවෝ මොනවද මේ කියන්නේ අපි බණ අහන්න ආවේ කියලා මේ බණ තමයි කියන්නේ. හරිද? ඇයි බුද්ධ ධර්මයට අනුව කටයුතු කරන අයට හොඳ අවබෝධය තමන්ගේ වටේ පිටේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඇයි මේක බණක් වෙන්නේ? ඇයි අපිට තියෙන වටිනා දහම සම්පූර්ණ විනාශ වෙලා යන ආසන්නම කාලෙක අපි ඉන්නවා. ඒකින්ද අපිට උරුම වෙච්ච ධර්මය අපි දැන් සතියක් බණ කතා කරනවා නේද? එහෙනම් එක දවසක් හරි අපේ උරුමයක් ගැන සාකච්ඡා කරන්න ඕනේ. එහෙනම් අපි තීරණයක් ගන්න වෙනවා, දැඩි තීරණයක් ගන්න වෙනවා. මගේ යුතුයකමක් තියෙනවා හැම කෙනෙකුටම. මේ වෙලාවේ ඔය පරණ බේගල් සහිත පක්ෂපාත ભેද අතහැරලා දාලා සිංහල මිනිස්සු විදිහට ඒක රාසි වෙන්න ඕනේ නේද? හ්ම් පරණ හනමිටි අදහස් ටික ඔක්කොම අතහැරලා දාලා එකතු වෙන්න ඕනේ ධර්මානුකූලව මම තව කාරණාවක් කියන්නම්. ඒ තමයි මේ වර්තමානයේ නිර්මාණය වෙන්නේ අපේ ඔය අනාත්ම සංඥාවෙම හිතුවොත් මේ වර්තමානයේ නිර්මාණය වෙන්නේ මේ වර්තමාන සිතුවිල්ල මට එන්නේ. මට මෙහෙම කියන්නේ. මම බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් කියලා කියනවා. එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට හැඟීම් එන්නේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් කිව්වහම එක එක්කෙනාට එක එක්කෙනාට එන චේතනාවල් එකමද? නෑ. මේ වර්තමානයේ මට බුදුහාමුදුරුව මතක් වෙනකොට ඇති වෙන හැඟීම් එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. ඇයි මගේ සංසාර ජීවිතේ මේ ජීවිතේ මම බුදුරජාණන් වහන්සේ ගැන දැනගත්තා වූ යම්කිසි හැඟීමක් තියෙනවද? අන්න ඒ හැඟීම් ඒ ඇති කරගත්ත යම්කිසි අදහසක් තියෙනවද? අන්න ඒ ඇති වෙන සියලු අදහස් හේතු වෙලා එකතු වෙලා තමයි මේ මොහොත නිර්මාණය වෙන්නේ. මේ මොහොතේ බුදුරජාන් වහන්සේ ගැන ඇති වෙන හැඟීම ඇති වෙන්නේ අන්න ඒ වගේ අතීත හේතු ටික ඔක්කොම හේතුලා මිසක් මට ඒකට කරන්න දෙයක් නැහැ. ඇත්තටම ඒක තමයි අපේ සිතේ තියෙන අනාත්ම ස්වභාවය. මට හදිස්සියේ අවශ්‍ය කරන හැඟීමක් උපද්දවා ගන්න පුළුවන්කමක් ඇත්තේ පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ තමයි අතීත මම භාවිතා කරපු දේවල් හැටියට තමයි මට හැඟීම් හැඟීම් පහළ වෙන්නේ. හරි. එතකොට අන්න මේ தත්වයන් එක්ක අපි අපේ ජීවිතය පිළිබඳව නිවැරදි චින්තනයකට යන්න පුළුවන්කම තියෙනවා බුද්ධ ශාසනය අපිට මේ වගේ ගැඹුරු විශ්ලේෂණයක් අපේ ජීවිතය ගැන අරගෙන දීලා තියෙනවා ඒක ආරක්ෂා කරන්න මගෙන් විය යුතු යුතුයකම මොකද්ද කියලා අපි හැම වෙලෙම හිතන්න ඕනේ. මොකද පොඩ්ඩක්වත් අඬන්නේ නැතුව ජීවත් වෙන්න අපේ අම්මට අපේ තාත්තට ලැබිලා තියෙන ලොකුම උරුමය තමයි නේද දෙමාපියන්ගේ වැඩේ මොකද්ද හුඟක් වෙලාවට. පොඩ්ඩක් අඬන එකනේ නේද? පොඩ්ඩක් අඬන එක තමයි කට්ටියගේ වැඩේ. එතකොට ඒ ඇඳීම නවත්තන්න මට මොනවා දීලාවක්වත් හරියන්නේ නැහැ. ඒ ඇඳීම නවත්තන්න මාත්‍ර දිය හැකි එකම දේ තමයි ඒ අයට ධර්ම අවබෝධය දෙන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නේද? දෙමව්පිය ධර්මයේ පිහිටවන්න සම්පූර්ණ දීපු කිරිවල හෙළපු දහඩියවල ණය ගෙවන්න පුළුවන් කියලා. ඉතින් ඒක හින්දා අපි මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනය රැකුණොත්. ඒ බුද්ධ ශාසනය රැකෙන්න තියෙන බලවේග අයින් කරන්න අපි ඒක රාසි වෙලා එකමුතු වෙලා යම්කිසි හඬකට එන්නම ඕනේ ඒක කිසිම විදිහකින් ගහගමු කොටාගමු මරාගමු කියන එක නෙවෙයි හොඳයි දැන් කමන්නේ ඔය කාරණා ඔක්කොමත් එක දැන් අපි යන ධර්ම කාරණාවට එතකොට තමයි අපිට තේරෙන්නේ මේකේ උරුමය කොච්චරද කියලා තේරෙන්නේ එතකොටයි ඊට පස්සේ අපි කතා කරගෙන ආපු මාතෘකාවට අපවස්තරයක් ගන්න එතකොට ඔය දැන් මාතෘකාවේ දැන් අඩුපාඩු වගේක් තියෙනවා වගේ තේරුම් තේරෙන්න ඇති හරි දැන් ධර්ම කාරණාවට ගිහිල්ලාම කියලායි මම හිතන්නේ හොඳයි කියලා බලන්න අපි මේ දවස් ටිකේම කතා කරේ මොකක්ද? අනාත්ම ස්වභාවය අනාත්ම ස්වභාවය කියන්නේ මොකක්ද? සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ යසමග්ගෝ විසුද්ධියා කියන කාරණාව තුල ඉඳලා ගත්තහම සබ්බේ ධම්මා අනාත්තාති කියවම සියලු ධර්මයෝ අනාත්මය ඔය සියලුම ධර්මයෝ කියලා කිව්වම ලෝකෙහි සිද්ධ වෙන මොනවා හරි කොතන හරි මාත්‍රයක් හරි සිද්ධ වෙන හැම දෙයක්ම තියෙනවා නම් ඒවා මට ඕන හැටියට වෙන්නේ නැහැ කියන එකයි. මට ඒවා මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගන්න පුළුවන්කම නැහැ කියන එකයි මේකේ තේරුම. හරිද? එතකොට අපි ඊයේ පෙරේදා දිගටම සාකච්ඡා කරා මේ ගැන. දැන් අපිට මේක තේරිලා ඇති කියලා මම හිතනවා යම් ප්‍රමාණයකට හෝ මම අද යොමු කරන්න හදන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. අපි අපිව පාලනය කරගන්නවද නැද්ද? මේ සතියෙ වෙන්න ආපු ප්‍රශ්නයක් තමයි මේ. අපි හාමුදුරුවොත් කියනවද නැද්ද පාලනය කරගන්න කියලා? කියනවා. ඒතර පාලනය කරගන්නකොට ඒක කරන්නේ ඒක මගේ වැඩක් නෙවෙයිද? පාලනය කරන එක මගේ වැඩක් නෙවෙයිද කියලා හිතුවොත් නේද? දැන් ඇත්තටම තරහ එනවා මට. තරහ එන්නේ මගේ අවසරයකින් ඇතුවද? නෑ. ඊර්ෂ්‍යාව එන්නේ මගේ අවසරයකින් ඇතුවද? නෑ. මගේ සිතේ සිතුවිලි එන්නේ මගෙන් අවසරයක් ඇතුව නෙවෙයි. එහෙනම් ඒක ආත්මද? අන්න ඒකයි වැඩේ. හරිද? ඇත්තටම මම පීඩිත තත්යකටපත් වෙනවා. පාරේ යනකොට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. පාරේ යනකොට මම හරිම අසරණ තත්යකටපත් වෙච්ච කෙනෙක්. කොයි වෙලාවෙ කොයි සිතුවිල්ල මගේ හිත තුලින් පැන නගීද කියලා මං නම් දන්නේ නැහැ. නේද? අපි අර සිත ගැන විතරක් කතා කරා. මොකද අනිත් දේවල් ගැන ඊපෙරද කතා කරා. වෙනදත් සිත ගැන සිත ගැන ඊපෙරද කතා කරා. නමුත් හැම දෙයකම මූලික වෙන්නේ හිතනේ. ඒකට මගේ ළඟ එන ආදරය හෝ තරහ හෝ ඊර්ෂ්‍යාව හෝ ක්‍රෝධය හෝ මසුරුකම හෝ කෑදරකම හෝ ගිජුකම හෝ ඒ සියලු සිතුවිලි මගෙන් අවසරයක් නැතුව විදෙන් විදේ විදෙන් විදේ මගේ තුල හට ගන්නවා අය සමහර ඒවා ප්‍රබලව හට ගන්නවා ප්‍රබලව හටගත්තාම මොකද වෙන්නේ? මට එක තැන ඉඳ බැරි වෙනවා, නැගිටිනවා. නේද? දත් තරහනම් ආවේ දත් පූට්ටු වෙනවා, අත මිටිමලෝ වෙනවා, ගහන්න පයින් ස්වභාවයකටපත් වෙනවා. නොකිය යුතු දේවල් කිය වෙනවා. හරිනේ දේ වචනේ? නොකිය යුතු දේවල් කියනවද කියවෙනවද? කිය වෙනවා. ඒක ඇතුළෙන්ම පිළිගන්නවද දැන්? ඒක එහෙමමයි කියලා පිළිගන්නවද? ඔව්. එහෙනම් වෙන කෙනෙක් තරහ ගිහලා මට බයින වෙලාවේ වෙන කෙනෙකුට තරහ ගිහලා මට බයිනකොට ඒකත් කරනවාද වෙනවාද පිළිගන්න ලේසිද හා ඔන්න මුහුණ දෙන්න ඕන අමාරුම තැන හරිද පිළිගන්න කැමතිද මම මං ගැන කියනකොට නම් කියන ඔව් ඔව් ඒක වෙනවා කියලා එක දිගට උත්තරේ දුන්නා නේද හැබැයි මගේ තරහකාරයෙක් හරි මට අනවින කොඩි වින කරනවා කියලා කියන්නේ මේ ඒ කියන්නේ මට කරදර කරන අය ඉන්නවා. ඒ අය සමහරට මගේ පවුලෙම ඉන්න අය වෙන්න පුළුවන්, මගේ ළඟම ඉන්න අය වෙන්න පුළුවන්, ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය අතින් ඒ දේවල් සිද්ධ වෙන්නේ ඇත්තටම ඒවා කරනවා නෙවෙයි, ඒවා වෙනවා. මෙන්න මේ වචනේ කියන්න පුළුවන් ද බලන්න අපිට සමාජයට. මට පුළුවන් නම් ඇයි ඔහෙට බැරි? ඔය වචනේ හරිද? මට පුළුවන් නම් ඇයි ඔහෙට බැරි කියලා අපි කියන හැම වෙලෙම. මට පුළුවන් නම් ඒවට බැරි කියලා. ඒක හරිද? ඒක කියන්න බෑ. මට පුළුවන් වුණාට ඔයාලට බැරි වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා තමයි. ඇයි? මම කියලා කියන්නේ මෙතන මම කියලා සම්මතය අපි කියනවා නම් ඒ මම නිර්මාණය වෙන්නේ අතීත සියලුම මගේ භාවිතයන් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා. නේද? එහෙනම් වෙන කෙනෙකුට ඒ වගේව හේතු වෙන්නේ නැහැ. නේද? මගේ ළඟම ඉන්න කෙනා ගත්තොත් එහෙම මගේ ළඟම මට ආදරයෙන්ම ඉන්න කෙනාගේ මහා විසම සිතුවිලි අපි වෙලාවකට දකින්නවද නැද්ද? අන්න ඒ වෙලාවට ඔන්න ඔය චුට්ට මතක් වුණා. මොකද කියන්නේ? වෙන කෙනෙක්ගේ මගේ ළඟම ඉන්න කෙනෙක්ගේ වෙලාවකට මම දකින ලොකු නොගැලපීමක් එක්ක මට රිදෙන දෙයක් එතනින් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වීම තුළ මට දැනෙනවා නම් ඒක එතන වෙලා ඒක එතන වෙච්ච දෙයක් කියලා නේද හැම මිනිස්සෙක්ගේම වැරද්දට මගේ අතුලාන්ත සමාවක් හිටිනවද නැද්ද? ඕන කෙනෙක්ගේ වැරද්දක් වැරද්දක් විදියට දකින්න පුළුවන් මානසිකත්වයකට මමපත් වෙනවමද නැද්ද? නේද? මං අහනවා මෙහෙම. මෙන්න මේ වගේ මේ වගේ ස්වභාවයකටපත් වෙයි පින්නත් නේ අපි අපිට උරුම වෙලා තියෙන දේ ගැන මම මේ කියන්න හදන්නේ. මේ සම්පූර්ණයෙන්ම චින්තන විපර්යාසයක් මේක තනිකරම ඍජුවම මනෝ චිකිත්සක ක්‍රමවේදයක්. හරිද? පීඩණයෙන් ජීවත් වෙන කෙනාගේ පීඩනේ එක ෂණයක අයින් කරලා දාන්න පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. ඒ ෂණය උදා කරගන්න කියලා අපි කියන්නේ හැම වෙලේම. මම මෙන්න මෙහෙම අහන්නම්. අහන්නම් හරියටම බලන්න මුණ දෙන්න පුළුවන්ද කියලා මේ අහන දෙයට. තරුණ ළමයෙක් එක්කන් එනවා මම අවුරුදු 17ක විතර ළමයෙක් පිරිකාවක් හැදිලා හරි අමාරුවෙන් ඉන්න තව ටික දවසයි ලොකු පීඩනයකට පත් වෙන්න සිද්ධ වෙනවා කියලා එහෙම කෙනෙක් එක්කන් આવොත් අපිට ඇති වෙන්නේ තරහක්ද නැත්නම් මෛත්‍රියක්ද ඇත්තටම අපි හැම වෙලේම හදන්නේ මොනව කරන්නද එයාට උදව්වක් කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න එහෙම නේද හොඳයි ඇයි ඒ එයාට යම් කිසි අකටයුත්තක් සිද්ධ වෙලා තියෙනවා යම් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා ඒ ශරීරයේ ඒකින්ද ඒ වගේ ප්‍රශ්නයක ඉන්නවා අම්මව හරි තාත්තව හරි ඝාතනය කරපු ළමයෙක්ව එකන් ඇවිල්ලා මම පෙන්නනවා. හරි? අන්න ඒ වෙලාවට කියනවා මම මෙයා එයාගේ අම්මව මරලා. නැත්තම් මෙයා එයාගේ තාත්තව මරලා කියලා. ඒ වෙලාවට එයාගෙන ඇති වෙන්නේ මොකද්ද? හරිද? ඔන්න චින්තන විපර්යාසය කියන එක හරියටම තේරුම්ගෙන තිබුණා නම් අනාත්ම දර්ශනය හරිද? ඒ කියන්නේ අනාත්ම දර්ශනය කියන දර්ශනයක් නෙවෙයි අත්‍තර මේක දර්ශනයක් කිව්වොත් වැරදි. ඒක කවුරුවත් නිර්මාණය කරපු එකක් නෙවෙයි. ඒක ලෝකේ තියෙන ඇත්තක්, සත්‍ය. ඒකට ඒකට දර්ශනයක් හදන්න දෙයක් නෑ. නේද? දර්ශනය කියලා කියන්නේ කවුරු හරි හදපු දෙයකට. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කිව්වොත් එහෙම ඒක බුදුහාමුදුරන්ට අදාළ දර්ශනයක් වෙනවා. නේද? අපි කියනවා එක එක එක එක විද්වතුන්ගේ දර්ශන කියලා. එහෙනම් මේ මේක දර්ශනයක් නෙවෙයි මේක සත්‍ය. ලෝකේ තියෙන ඇත්ත తත්ත්වය, හිතවල තියෙන ඇත්ත తත්ත්වය මේ ළමයා අතින් මේ වගේ වැරද්දක් සිද්ධ වෙන්නේ ඒ ළමයාට පොඩි කාලේ ඉඳන් එවැනි වැරද්දක් නොකරෙන්න අවශ්‍ය කරන ධර්මතා උපදින්න හේතු වෙන බලවේග කිසිවක් හේතු වෙන උපදෙස් හේතු වෙන දේවල් ඒ කිසිම දෙයක් එයාට ලැබුණේ නෑ විතරක් නෙවෙයි ඒ தත්ත්වයටපත් වෙන ආකාරයේ පරිසරය නිර්මාණය වුණා. ඔය වගේම ඇත්තට මේ වගේ සිද්ධියක් වෙච්ච එක දරුවෙක් ගැන අපි හොයලා බලනකොට මේ ළමයා අන්තිමට කෝච්චියට පැන්නා. ඒ ළමයා එක්කන් එන්න බෑ ළඟට. මේ ළමයා කෝච්චියට පැන්නේ තාත්තා මරලා. තාත්තා මැරුවේ අවුරුදු ගාණක් අම්මට බීගෙන ඇවිල්ලා කරදර කරනවා. එදා බිම පෙරලගෙන බෙල්ල මිරිකන්න හදන වෙලාවේ ළඟ තිබ්බ උදුරු පෙට්ටියක් අරගෙන ඔළුවට ගහලා තිබ්බා. මැරෙන්න නේ තාත්තා මැරුණා. ළමයාට හිතාව දාගන්න බැරුණා. හැන්දෑව කොච්චර කරන්න. මම අහනවා අපේ පින්නන්ත අයගෙන් එවැනි සිද්ධියකට සංසාර ජීවිතේ අපිට මුහුණ දෙන්න වුණොත් යම් විදිහකට ඒ වගේ මේකට අපි ඒ උදල් මිට ගහන එක නැතිද එහෙනම් ආනන්තරේ පාප කර්මය සිද්ධ කරගන්න සිද්ධ වෙන තත්යක අපි ඉන්නවද නැද්ද? නේද? එහෙනම් මේ ලැබිච්ච වෙලාවේ මේ ධර්මය අවබෝධ කරගන්න අපි කොච්චර නේද? කොච්චර හිටියත් ඔය වගේ සිද්ධියකට අපිට මුහුණ දෙන්න වෙන්න තියෙන ඉඩකට සසර ජීවිතය හරි තියෙනවා. ඒ කියන්නේ සසර තියෙන භයානකම ඒකයි. එහෙනම් මේ ළමයාට ඒ වගේ පරිසරයක් නිර්මාණය වුණා. ඒක පාලනය කරන්න අවශ්‍ය කිසි දෙයක් යාට හම්බුනේ නැහැ. හරිද? එහෙනම් පිළිකාව හැදිච්ච කෙනා නේද? ඒකෙන් පීඩාවටපත් වෙලා මේ සැරේ මැරේ. මේ ළමයා. කොච්චර පිච්චිලා ඉදිරියේදී පිච්චෙන්න තියනවද? මෙතනින් එහාට ආනන්තරී පාප කර්ම හිද අනිවාර්යයෙන්ම නිරේ උපදින්නේ. දැන් මොකද හිතෙන්නේ? ඒ ළමයා ගැන පිළිකාව හැදිච්ච ළමයා ගැන දැන් වැඩියෙන් අනුකම්පාවක් තියෙන්නේ. මේ ළමයා ගැන දැන් වැඩියෙන් අනුකම්පාවක් තියෙන්නේ. මේ දැන් මේ දැන් අපේ එහෙනම් තේරෙනවද? චින්තනය නේද සියල්ල තීරණය කරන්නේ දැක්ම නේද සියල්ල තීරණය කරන්නේ එහෙනම් මං ලහි ලහියේම වෙනස් කරන්න ඕන මොකද්ද මගේ දැක්මයි වෙනස් කරන්න ඕන නේද ලෝකේ ලෝකේ වස්තු වෙනස් කරන්න යන්න එපා ලෝකේ වස්තු වෙනස් කරා කියලා අපි වැඩක් වෙන්නේ නැහැ ඒවා ආය ආය වෙනස් වෙනවා නේද ඒ වස්තුන් පිළිබඳ මගේ දැක්ම නිරවුල් කරනකොටම මොකද වෙන්නේ මෙතන උපදින සැප සතුට නැත්නම් මගේ සිතේ උපදින සැප සතුට තීරණය වෙන්නේ මගේ දැක්ම අනුව. හරි. මේ දැන් මොහොතකට ඉස්සෙල්ලා අපි ඔක්කොම එක කතාවට කිව්වා. අර ළමයා ගැන තරහක් එනවා කියලා. දැන් කියන පිළිකාවක් හදිච්ච ළමයාටත් වැඩිය අනුකම්පාවක් මට ඇති වෙනවා කියලා. ළඟම තියෙන සියලු වස්තු මගේ අනුකම්පාවට ලක්විය හැකි වස්තු. ළඟම තියෙන සියලු වස්තු මට සතුට උපදවා ගන්න විදිහට මගේ හිත මට සකස් කරන්න පුළුවන්. ළඟම තියෙන සියලු දේ හින්දා මට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට මේක හදන්න පුළුවන් උදාහරණයක් මෛත්‍රිය බලන්න පොඩ්ඩක් මෛත්‍රිය කියන්නේ මොකද්ද අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක් ගැන තියෙන හැඟීම හා සමාන හැඟීමක් සියලු ලෝකයේ කෙරෙහි මේක අපි බොහොම පටුවට ගන්නෙ හරි මම නිකන් අහන්නම් අම්මා කෙනෙකුට දරුවෝ දකිද්දී සතුටුද නැද්ද අම්මා කෙනෙක්ගේ හිතක දරුවන් කෙරෙහි නිබඳව සමාව සහ යහපත උදා වේවා කියන හැඟීම තියෙනවද නැද්ද? නේද? හොඳයි. ඒ හැඟීම නම් තියෙන්නේ ලෝකය කෙරෙහිම වර්ධනය කරලා නම් වර්ධනය කරන ක්‍රමවේද අපි කතා කරලා තියෙනවා. වර්ධනය කරන්න පුළුවන් ඒක. හරිද? ඒක අභියෝගාත්මකව කියන්න පුළුවන්. ලෝකෙටම අම්මා කෙනෙක්ගේ තියෙන හැඟීම වගේ හැඟීමක් වර්ධනය කරන්න පුළුවන්. එව්වා අපි හිතනවා ඔහොම කියද්දී අනේ ඕවනම් කරන්න පුළුවන් අය ඇති මේ මට ඕවා කරන්න බෑ කියලා. හරිද? එතෙන්ට එන්න එපා. එතෙන්ට කොහොමත් එන්න එපා. මොකද අපි ඔක්කොමලා එවැනි තත්වයකටපත් වෙන්න පුළුවන් අය. ඒකට මේ සම්පූර්ණ ගෙවල් දොරවල් අතහැරලා දාලා අඹ දරුවා අතහැරලා දාලා යන්න ඕන එක නෙවෙයි. මේ සාමාන්‍ය ජීවිතයේ ඉඳගෙන මේ ඔක්කොම කරන්න පුළුවන්. අවශ්‍ය කරන ඒක සඳහා අවශ්‍ය කරන සිහිය විතරයි. එහෙම හැඟීමක් හදාගත්තොත් මං කියනවා සන්තෝෂෙම ජීවත් වෙන්න පුළුවන් කියලා. ඇයි? දරුවෝ දන්නේ දකිනකොට අම්මේකට සන්තෝෂයක් ඇති වෙනවා. එහෙනම් ලෝකෙම දරුවෝ වගේ නම් පාරේ බහලා යන හැම වෙලාවකම මිනිස්සු දකිනකොට සන්තෝෂයක් ඇති වෙනවා. අනේ මගේ අම්මා වගේ කෙනෙක් මෙයා. මෙයා කොතන හරි දුක් විඳිනවා. නේද? මෙයා මෙයා මෙයා මොනවා හරි දෙයක් මෙයා දැන් දැන් අර අනාත්ම සංඥාවත් එකට එකතු වෙලා යනවා. වැරදි කරන කෙනෙක් දකිනකොටත් එයා තනි වෙච්ච වෙලාවක යා මොනතරම් විඳවිලා විඳවනවද? නේද? එයා පසු කාලෙල මොනතරම් විඳවිලා විදෝනවද කියලා. අපි ගිය සතියේ කතා කරේ ආඝාත පටිවිණේ සූත්‍රය ගැන මට මතක හැටියට. හරිද? උරුමය උරුමය ගැන කතා කරද්දී. එහි උරුමය කොච්චර උරුමයක්ද නේද? ධනාත්මක චින්තනය ගැන ඒකේ තරම් වෙන කොහෙවත්වත් නැහැ. කියන්නේ ධර්මය කියන එක අපිට මේ උරුම වෙලා තියෙන දේ ගැන මම මේ කියන්නේ මොන්න තරම්නම් අපේ චින්තනය වෙනස් කරගන්න පුළුවන් ධර්මයක්ද ඒකට කියනවා දෘෂ්ටිය ඍජු කරගන්නවා කියලා. දෘෂ්ටිය ඍජු කරගන්නවා කියලා කියන්නේ අලුත් දෘෂ්ටි ඇති කරගන්නවා කියන එක නෙවෙයි. දෘෂ්ටිය හරීම කෙලින් තැනට ගන්නවා කියන එක. වැරදිලා තියෙන අපගමනය නැති කරනවා කියන එක. හරිද? මේක ඒකින්ද ලෝකයේ ඇත්ත දේ තියෙන විදිහට දකින විදිහට මගේ මනස සකස් කරනවා. ඇත්තටම අපේ සිතුවිලි අපිට අයිතියක් නැතුව හේතු අනුව සකස් වෙන දෙයක්. හරිද? ඒ හේතු අනුව සකස් වෙන විදිහ තමයි සම්පූර්ණ මොකේද තියෙන්නේ? පටිච්චසම්පදාත්මේ. පටිච්චසම්පාදය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි අරගෙන ඒක හොඳින් ගවේෂණය කරන්න මට මහා පුදුමයක් ඇති වෙච්ච තැන තමයි තණ්හා උපාදානය දක්වා ඇති වෙන පියවර 13 ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහ. හරිද? ගවේෂණය කරන්න දැන් මම ඒක කියන්න යන්නේ නැහැ. ගවේෂණය කරන්න කියලා මම කියන්නේ අන්න මහා නිදාන සූත්‍රය තියෙනවා. හරි? මේකේ ඒක මේ කත කතාවක් කියනෝ නෙමෙයි මම මේ. මේක ගලපන්න පුළුවන් හරිම ලස්සනට ගැහැණු ළමයෙක් නම් පිරිමි ළමයෙක් දැකලා පිරිමි ළමයෙක් නම් ගැහැණු ළමයෙක් ඉස්සෙල්ලාම දැකලා අන්තිමට තද බල උපාදාන තත්වයකටපත් වෙලා ලොකු පීඩිත තත්වයකටපත් වෙන මානසික තත්වය නැතුවම බැරි තත්වයකටපත් වෙන මානසික තත්වය ක්‍රමානුකූලව වර්ධනය වෙන හැටි හරිද මම පළවෙනි එක විතරක් කියන්නම් ඒකට කියන පළවෙනි එකට කියනවා තණ්හාව ඉස්සෙල්ලාම තණ්හාවක් උපදිනවා දැක ගම ඊළඟට මොකද වෙන්නේ එයාට ඇති වෙන එක එක එක පියවරක් මම කියන්නම් පළවෙනි එක නෙවෙයි ඒක ප්‍රබල පිළිවෙලක් කියන්න. එයාගේ හිත ඊට පස්සේපත් වෙන පරිේශන මට්ටමට කියලා කියනවා. තණ්හා උපාදානය වෙන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා තියෙන ඊළඟ ඊළඟ තණ්හා වර්ධිත තත්ත්වය තමයි පරිේශණය. පරිේශණය කියන්නේ මොකද්ද? සංසාර ජීවිතයේ මොකක් හරි දෙයක් ඉඳලා අපි හිතමු කවුරු හරි කෙනෙක් දැකලා මට කැමැත්තක් ඉපදුනා කියලා තණ්හාවක් ඇති වුණා කියලා පොඩි එකක්. ඒ වෙලාවෙ ඉඳන් මම හොයනවද නැද්ද? අන්න බලන්න. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් පිරිමි ළමයෙක් කියලා ගැහැණු ළමයි 200ක් විතර යනවා පාරේ. හරිද? නැත්නම් මෙතන කියලා හිතන්න. මෙතන නම් දැන් ඉන්නේ දැන් මම නම් මේ තණ්හාව ඉපදිච්ච කෙනා. හරිද? මේ පිරිස දැන් පිරිසක් ඇවිල්ලා මෙහෙම වාඩි වෙනකොට මම මොකද කරන්නේ? හොයනවා. නේද? අන්න හොයනවා. හැම වෙලෙම හොයන්න පටන් ගන්නවා. ඊළඟ ඊළඟ පියවර තමයි ලාභය ලැබීම කියන්නේ. හොයනකොට හම් වෙනවා. මම යාගේ හිණාව හොයනවා. නේද? අනිත් ඔක්කොමට හිණාව වෙලා ගියාට ඕනේ නෑ. මට වැඩක් නෑ. නේද මම පරිශ්‍රණය කරන එක්කෙනා තමයි hina වෙන්නේ බැරි වෙලාවකවත් එයා hina වුණා එතකොට කියනවා ලාභය කියන தත්තෙට හිතපත් වෙනවා ඉතින් ක්‍රමානුකූලව මොකද වෙන්නේ එන්න එන්න එන්න තණ්හාව වැඩි වෙනවා හරිද එහෙම වැඩි වෙලා වැඩි වෙලා ඒ වැඩි වෙන විදිහ පටිච්චසමුප්පන්නව වැඩි වෙන විදිහ ඊට පස්සේ මොකද වෙන්නේ හතරස් ඒවා රවුම් විදිහට පේනවා රවුම් ඒවා හතරස් විදිහට පේනවා මේ ලෝකේ ඔක්කොම අනිත් පැත්ත හැරිලා පේන්න පටන් ගන්නවා හරිද ඊට පස්සේ අපි කියනවා අර මොකද උණහපුළු පැටියට ඉතින් උණහපුළු අම්මට උණහපුළු පැටියා ලොකු ඉන්නේ කියලා කියනවා වගේ නේද කාටවත් එයා ගැන ප්‍රශ්නයක් නැහැ නේද මට එයා ලොකු ඉන්නේ සියලු වැරදි වැහෙනවද නැද්ද හොඳට හිතලා බලන්න බැඳීම් හොඳට වැඩි වෙච්ච කාලෙක නේද කවුරු හරි අපිට බැඳීම තියෙන කෙනාගේ වැරදි කියන්න ගත්තොත් අපි මොකද කියන්නේ ඔක්කොම වහනවා හැබැයි අපේ අතින් ඒ බැඳීම අඩු වෙගෙන එනකොට මේ මේ ඇත්තට මුණ දෙන්නේ නැහැ අපි මේ මේක තමයි <laughs> ඇත්තට මුණ දෙන්න කියලා කියන්නේ අපි බැඳිලා ඉන්න කාලේ අපි සියලු වැරදි වහලා කතා කරනවා. හැබැයි අපිම ඒ බැඳීම අඩු කර අඩු වේගෙන අඩු වේගෙන යන කාලේ අපිම අනිත් අයත් එක්ක යාගේ වැරදි කතා කරනවද නැද්ද? මේ වගේ මහා විකාර සෙල්ලමක් නේද ජීවිතය කියන්නේ. නේද? ඉතින් මේ විකාරද හැමදාම මරණකම්ම කර කර ඉඳ හදන. අවුරුදු 50 50කට වැඩි විවාහක යුවලක් හම්බුණා මට. ඒ දෙන්න කියන අපි රණ්ඩු වෙලා එහෙම නැහැ කියලා. බොහොම හොඳ විවාහ ජීවිතයක් ගෙවුණා කියලා. හැබැයි මම ඒ අම්මගෙන් අහලා බැලුවා අම්මේ තාත්තව හරියටම තේරුම් අරන් තියෙන්නේ මේ වෙනකොට. නෑ හාමුදුරනේ. තාම තේරුම් ගනිමින් ඉන්නවා. තාත්තගෙන් අහලා බලුවා අම්මව තේරුම් අරන් තියෙන්නේ. ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි අඳුරේ අතපත ගන්නවා වගේ තමයි අනිත් අයත් එක්ක ජීවන ජීවිතේ හැම වෙලේම තියෙන අනුමාන අදහසක්. මොකක්ද අනුමාන මෙයා මට ආදරේ ඇති. මෙයා මට තෙන්ගතු ඇති. එතන මෙයා මෙහෙම වෙන්න ඇති. අපිට කවදාක්වත් කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ව ස්ථිර වශයෙන් තේරුම් ගන්න බැරියයි අපේ සීමාව ඊට මෙහා. නේද? අපිට ඒ සීමාවට යන්න බැ කෙනෙක් ගිහිත විනිවිද දකින්න තැනට අපි සාමාන්‍ය මනුස්සයෙක් ගිහිලා නැහැ. ඒකින්ද ඒ ගැන අපිට තියෙන අනුමාන අඳුරේ ඉන්න ගතිය. හරි? ඒකෙන් අත මිදෙන්න අත මිදලා සත්‍ය తත්වය තේරුම් ගන්න අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. ඔන්න ඔය ධර්මය ඉහලින් පියාගෙන ඔය ගැන තියෙන වටිනාකම ඔය ගැන තියෙන ශ්‍රද්ධාව ඔය ගැන තියෙන අපූර්වත්වය ඔය ගැන තියෙන මට ලැබිලා තියෙන මේ මහා නර්ග වස්තුව කියලා උද්දාමයටපත් වෙලා තමයි අපි ඕක රකින්න යන්න ඕනේ. හරිද? එහෙම නැතුව ධර්මය ශාසනය රකින්න යනවා කියලා කියන්නේ එයා ශාසනයට පයින් ගහලා තමයි ශාසනය රකින්නේ. ඇයි මම එහෙම කියන්නේ? ශාසනය ආරක්ෂා කරන කෙනා ශාසනය ආරක්ෂා කරන්න ගියාම අපිට පැහැදිලිවම දකින දේ තමයි දැන් තේරෙනව නේද මේ චින්තනය දැන් එකපාරටම දැවුනද චින්තනය નિවැරදි කිරීමේ තියෙන වටිනාකම දැවුනද ලෝකයක් හදලා ලෝකයක් හදලා සතුටු වෙන්න බෑ හිතක් හදලා සතුටු වෙන්න පුළුවන් නේද එතන ලෝකයක් හදන්නද මහන්සි වෙන්න ඕනේ හිතක් හදන්නද මහන්සි වෙන්න ඕනේ නේද මොකද කියන්නේ ලෝකයක් හදලා සතුටු වෙන්න හදන මනුස්සයාට වඩා නේද? ඒත් එයාට ඒක කරන්න බෑ. ලෝකේ Tamanට ඕන විදිහට හදන්න බැරි හින්දා. නමුත් එහෙනම් පහසුම ක්‍රමය තමයි හිතක් හදලා සතුට වෙන එක. එහෙනම් සිතක් හදා සතුට වෙන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. එහෙනම් එන්න ඒක ආරක්ෂා කිරීම සඳහායි අපි යම් වැඩපිළිවෙලකට යන්න ඕන. මොකද මම ඊයේ පෙරේදත් කියන මම එකක් කියන්නම්. අපේ රට කියන්නේ, අපේ ජාතිය කියන්නේ ලෝකේ පළවෙනි තැනටම යන જાතියක් දවසක. ඇයි? ඇයි එහෙම කියන්නේ? මේක තියෙනවා ලෝකයේ පොරකකා තාක්ෂණික දියුණුවෙහි හිණිපෙත්තට යන්න හදනවා. මේ හිණිපෙත්තට යන්නේ තාක්ෂණික දියුණුවෙන් උපරිම සතුටක් ලබා ගැනීම සඳහා. ඒ ලබාගත් සියලු තාක්ෂණික දියුණුව පාරාවලල්ලක් වගේ බූමරංගයක් වගේ අනිත් පැත්ත හැරි හැරි ඒ කට්ටියටම ගහනවා හැම පැත්තෙම. නේද? ඒ ඒ දිනන දැන් උදාහරණයක් විදිහට දුරකථන උදාහරණයක් විදිහට කම්පියුටර් මේ වගේ දේවල් වලින් ලොකු ලාභයක් වෙන අතර වාරයේදී නේද හුඟක් වෙලාවට වෙලා තියෙනවා අනිත් පැත්තට අනිත් පැත්තට හැරිච්ච ස්වභාවයක් තියෙනවා නේද ලෝකේ විනාශ වෙමින් තියෙනවා ඉතින් ඒ ඒ තාක්ෂණික දියුණුවෙන් හිනිපෙත්තටම ගියාට පස්සේ යම් දුරකට මිනිසුන්ට තේරෙන්න පටන් ගන්න දැනට බටහිර රටවල් වලට තේරෙමින් තියෙනවා ඒකට ගැඹුරෙන් ධර්මයෙන් නැඹුරු වෙන්නේ ඒකයි. නැඹුරු වෙන අය උපරිම ගැඹුරෙන් නැඹුරු වෙනවා. තේරෙනවා මේ ක්‍රමයට ගිහිල්ලා ස්ථීර සතුටක් ලබන්න බෑ වෙනත් ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා අන්න අර අපි කිව්ව ලෝකේ හදලා සතුට වෙන එක නෙවෙයි හිත සදා සතුට වෙන කියන තැනට එන්න එනකොට ලොකුම වටින දේ තියෙන කාලඟද. එහෙනම් අරාබියට කාලයක් දුප්පත් විදිහට ඉඳලා තෙල් පෑදුනා. තෙල් නිදාහනේ පෑදුනා. ඒ නිදාහනේ පෑදුනා පෑදුනාට පස්සේ කට්ටිය බොහෝ පොහොසත් අය බවට පත් වුණා. ඒ වගේ අපේ ළඟ තියෙන නිදාණය තාම ලෝකෙට වුණුනේ නෑ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේක ඕන වෙන දවස ආසන්නයේදී මෙනවා. ඒ එන තුරු අපි මොකද කරන්න ඕන? මේක පරිස්සම් කරගන්න ඕන. හරිද? මේක පරිස්සම් කරගන්න තියෙන එකම කැක්කුම තියෙන්නේ සිංහල ජාතියට විතරයි. එහෙනම් සිංහල ජාතිකයෝ ධර්මයේ නාමයෙන් එකතු වෙන්න ඕනේ. හරිද? එකතු වෙන්න ඕනේ. එහෙම දැඩි හැඟීම් ඇති කරගන්න ඕනේ. ධර්මයේ නාමයෙන් එකතු වන්නන් තුල ප්‍රාණඝාත, අදත්තාදාන, කාමයේවර්ධව හැසිරීම, බොරු කීම්, කේලාම් කීම්, සුරාපානය කිරීම ආදිය මිශ්‍රිතව නම් එකතු වෙන්නේ. ඒක කිලුට වීමක් ධර්මය තුලින් එකතු වෙනකොට වෙන්න ඕන ප්‍රතිපත්ති කාමීව එකතු වෙන්න ඕනේ. හරිද? තමන් පාරේ බහැලා තමන්ට තියෙනවා නම් ජාතික හැඟීමක්, තමන්ට තියෙනවා නම් සාසනික හැඟීමක්. පාරේ බහැලා හිඟා කෑවත් මම මගේ ප්‍රතිපත්තිය කඩන්නේ නෑ කියලා ඉතා දැඩි ප්‍රතිපත්තියකින් එකතු වෙන්න ඒ එකතු වෙන පොඩි කීප දෙනා ඇති මේක ආරක්ෂා කරන්න. ඒකට ශාසනය ආරක්ෂා වෙන්නේ. එහෙම නැතු කේලම් කියාගෙන බොරු කරගෙන කැත වැඩ කරගෙන යටින් ගිනි අරගෙන නේද හොරකම් කරගෙන එහෙම කරමින් නම් අපි මත්පැන් බීගෙන නම් මේව රකින්න එන්නේ මට ඒක රකින්න හයිය නෑ. හරි. නේද? තමන්ව රැක ගන්න බැරුව පවුල රකින්න බෑ. තමන්ව රැක ගන්න බැරුව නේද? රට රකින්න බෑ. එහෙනම් රට රකින්න අදහසක් තියෙනවා නම් ශාසනය රකින්න අදහස විශේෂයෙන් ශාසනය රකින්න අදහසක් තියෙනවා. ශාසනය කියන්නේ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ධර්මය කියන්නේ මොකද්ද? ත්‍රිපිටකයද? ත්‍රිපිටකයේ තියෙන ධර්මය පිළිබඳ තොරතුරු. ධර්මය කියන එක අර්ථ දක්වලා තියෙනවා අපායේ යන දේ වළක්වන සසර දුක් වළක්වන තමන්ගේම సంతානයේ නැගෙන සිතුවිලි වලට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා. එහෙනම් ධර්මය තියෙන්න ඕනේ මෙහි. එහෙනම් ධර්මකාමියා ප්‍රතිපත්තිකාමියා වෙන්න ඕනේ. ප්‍රතිපත්තිකාමියාටින් තමයි ශාසනය රැකෙන්න ඕනේ. ඒ ශාසනය ආරක්ෂා කරන්න අපි දැඩි ප්‍රතිපත්තියක් අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙමයි අපේ උරුමය රකින්න ඕනේ. අපේ උරුමය හරීම ලස්සන උරුමයක්. හරිද? හරීම ප්‍රසන්න උරුමයක් අපිට උරුම වෙලා තියෙන්නේ. සසර සුවපත් කරන උරුමයක් අපිට තියෙන්නේ. නේද? අපි එකිනෙකා දකිනකොට පවා නේද ප්‍රිය චක්කුවෙන් වාසය කරන්න පුළුවන්. ඇයි? ධර්මකාමීව ප්‍රතිපත්තිකාමීව ඉන්න අය හරීම හොඳයි. හරීම සාන්තයි. ඒකත් ඒ හින්දා ඒකට එකිනෙකා හම්බ වෙනකොට පුදුම ප්‍රීතියක්. හොඳ මිනිස්සු මේ අපිට අදහසක් ඇති යාළුවෝ කියනකොට නේද? හොඳ යාළුවෙක් ඉන්නවනම් හැම වෙලේම යහපතෙහිම යෙදෙනවනම් අනේ කියලා හිත ඇතුලෙන්ම නැගෙන සන්තෝෂයක් එනවද නැද්ද? අන්න ඒ සන්තෝෂයේ විඳින මිනිස්සු ටිකක් තමයි සිංහල බෞද්ධය කියලා කියන්නේ. හරිද? ඒකට හානි කරන කීප දෙනෙක් ඉන්නවා. ඒ ඉන්න කීප දෙනාව නේද ප්‍රතික්ෂේප කරන්න නම් මොකද කරන්න ඕන? මේ සතුට විඳින මේ ප්‍රතිපත්තිකාමී මහත්මා ගතිගුණයෙන් යුක්ත අපි හැමදෙනාම මොකද වෙන්න ඕන? ඒක රාසි වෙන්න ඕන. ඒක රාසි වෙලා ඒක රාසි වෙන්න ඕන මොකටද? අර අයට බලපෑමක් කරන්න ඕනේ. මොකද්ද? ඔයාලා ඉක්මනට මෙතෙන්ට එන්න එච්චරයි. නේද? මරා ගන්න නෙවෙයි ඉක්මනට හෙන්න ඕනේ. මේක තමයි ක්‍රමය. මේක තමයි යායුතු මඟ. එහෙනම් ඔයාලා පුළුවන් තරම් ඉක්මනට හැදෙන්න ඕනේ. ඔය විදිහට කරන්න එපා. අපාය යනවා. ඔය විදිහට කරන්න එපා. රටම විනාශ වෙනවා. ඔය විදිහට කරන්න එපා. නේද? මේ අපේ තියෙන උරුමය අපි ආරක්ෂා කරගන්න. ඒකින්ද උරුමය ආරක්ෂා කරන්න කතා කරන එක පින්නත් නේ. වැරද්දක් නෙවෙයි. උරුමය කියන්නේ උරුමයමයි. ඒ කියන්නේ උරුමය ආරක්ෂා කරන්න අපි නේද හඬක් නගන්න ඕනේ. ඒක වැරද්දක් නෙවෙයි. ඒක මොකක්වත් වැරද්දක් නෙවෙයි. ඒක නිවැරදි තීරණයක ඉඳගෙන ඉදිරියට යන්න අපේ උරුමය ආරක්ෂා කරන්නයි ඇත්තටම අපි මේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ අපේ උරුමය කියන ධර්මදේශනාව සතියකට එකසරයක් නේද මතක් කරන්නේ ඒක අවශ්‍ය හින්දා. අර දැන් දැන් ටිකක් හිතනවා කට්ටිය හිතයි දන්නේ නැහැ සමහර අය කියලා තියෙන ඉඳලාමත් නේද? අපි ධර්මයේම අහන්න ඕනේ කියලා. ඉතින් දවස් 6ක්ම තියෙන්නේ. නේද? ඒ මේ වැඩසටහනෙත් අපි ධර්මයක් කතා නොකර හිටියද? කතා කරනවා ඒකින්ද සත්භාවයක් ඇති කරගන්න පරාර්ථකාමී හැඟීම් ඇති කරගන්න එතකොට අපිට පුළුවන් වෙයි ඉදිරියේදී අපිත් රැකගෙන අනිත් අයවත් රැකගන්න වැඩ පිළිවෙලක් සකස් කරගන්න. ඉතින් ඒකින්ද අපි හැමෝටම ආශිර්වාද කරනවා හැමෝටම තමන්ගේ ජීවිතයත් ආරසා කරගෙන සසර ජීවිතයත් සුවපත් කරගෙන මේ උතුම් ලක්බිම තුල තියෙන අපිට ලැබිලා තියෙන මේ උතුම් උරුමය කියලා කියන බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන සසර අනාගතයේ සිරිලක උපදින ලෝකයේ උපදින බොහෝ දෙනෙකුට සසර සුවපත් කරගන්න අවශ්‍ය කරන මේ උතුම් ශාසනය බොහෝ කාලයක් වැජබේවා කියලා තමන්ගේ ශක්තියෙන් ආරක්ෂා කරගන්න කටයුතු කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්ය වීරිය අදිෂ්ඨානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති